අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදවසෙත් ප්‍රශ්න විචාරාත්මක පාඩ පිළිවෙලට ගන්න සාමූහික භවනා සුද්ධ කිරීමට ඉස්සරහම සාකච්ඡාට යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඉතිවිතරණාගේ සම්පදාය හැටියට ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්නමු යතර වාරයේ සභාවට ඉදිරිපත් කළ ප්‍රශ්න ප්‍රකාශ තියෙනවා ඒකට අපි සාකච්ඡා ඔය මුලිකට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාවට කරන විදියට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා දැන් භාවනා වශයෙන් මා ලෙස බලමි. මට කිසිදු ඇලීමක් කිසිදු දෙයක් පිළිබඳ නැත. අචල සංසල සිතකින් මා සිටිමි. එය නිවන නොවන බවත් හොඳින් දනිමි. මෙය නිවනට යොමු කළ යුත්තේ කෙසේද? මේක විනපත්ති ඥානෝය කතරේ ඔය මේ පෞරෂ්ණ වූකේ මා දෙස මම බලමු කියපුවාම කොයි එකද මම පුළුවන් නම් මානසික කරන්න එතන උත්තරේ මා දෙස මම බලමු එතන පේන දේ බලන දේ දෙකක් නේ මේක කොයි එකද නියම මම It is the real life. Just see. This is a divine duality. The vijnana is always make two. And then let them fight or whatever may be. Just see who created this balana mamatha tenena mamata. ඥාන සංසිකේනවා දිය ඒ දන්න උඩ යන බල්ලා මස් කැල්ලක් කරන යනකොට බලනකොට වතුරෙත් ඉන්න මස් කැල්ලක් ගත්ත බල්ලෙක් උට එන්න තද වෙනවා මේ මගේ කැමෝ තව බල්ලෙක් ඉන්න මස් කැල්ලු ගොරවනවා අඩියේ වන්නම දඟනවා ඌ වෙන තැනක බලුවොත් බල්ලා නැහැ බල්ලා හිතන්නේ පෙදෙන නිසා බලනවා ඥානදාන්තර කියන බලන්නේ සැටේ නෙවෙයි. ඌට බෙල්ලෙන් ගොරවන බලලා. හැබැයි ඌ ගෙදර ගෑනිත් එක තරහ වෙනවා, මස් කල්ලත් එක තරහ වෙනවා, ඔක්කොමත් එක තරහ වෙනවා. ඒ නිසාරේට වාහන එනවා ලොකු ලොකු කට්ටිය ලොකු ලොකු වාහන. ඒක හදගෙන රිලේ කරනවා සයික් කරන අවිලක වාඩි වෙනවා. එන්න ෆයිට් එක දැන් සයික් කරනට ඇතුලේ රිලේ ගුරවනවා දඟලනවා දැන් මේක මොනවා කොට කාලෙනවා හයිට් කන්නඩි ළඟ වාඩි වෙනවා ඇතුලේ ෆයිට් හොගා දැන් හයිට් ගන්න එනවා දැක්කොත් හයිට් කන්නඩි ගලවන කාකුරට කාකුරු ඉන්නේ දෙකදී අරගෙන අර රිලවල් ගන්න ඉතින් මේත් අල්ලන්න හදන්නේ රිලව නෙවෙයි කියලා හිතන්නේ නැහැ මම දේශන මම බලනවා මම නිවන් ලැබලා නැහැ මොකද්ද මම නිවන් ලබන්නේ කියන්නේ ඒ බලන මමද නියම මම යා පේනම වේද නියමම ඒකම සංඥා දෙකක්. ඒකම රූප සංඥා දෙකක්. ඉතින් ඒකවල රණ්ඩු කරපුවාම මට ඇති වෙන්නේ මොනවා මොකද කියලා දැක්කොත්. අනුබෙදී කියලා. මේ ෆයිට් එක දාලා Google පොතේ ගියා බලන්න ලයින් නොදී කොහොමද දෙන්න ෆයිට් කරපු දෙයක් මම මොකටද කියලා. ඒක තමයි විපස්සනා කරනවා කියන්නේ. දෙක එකකට අප පැත්තක් ගන්න මම තේරෙන්නේ මම යම දෙක බලන්නේ මම යම දෙක දෙකම නිකන් අනෝවිකාර දෙකක් විතරයි. දෙකම concept එකක් විතරයි. හැබැයි ඔතෙන් එන්න බෑ කාම ලෝකේ. ඔතෙන්වත් එන්න බෑ. කාම ලෝකේ අතහැරලා ඊට පස්සේ රූපයක් අල්ලලා රූපය සංඥාවක් පත් වුණාට පස්සේ තමයි ওই මට්ටමකට යන්නේ. ওই මට්ටම ආවත් කිසිම ගැලවීමක් වෙලා නැහැ. තාම ඉන්නේ එකම ට්‍රක් එකේ. ට්‍රක් එකේ ෂේප් එක විතරයි වෙනස්. ඒ නිසා පේන දේ සහ බලන දේ අතර ක්වොන්ටම් ෆිසික්ස් වල ඉමිෂන් තෝරගන්න බැරි දේ තමයි ඒ ශ්‍රෝඩින්ගර් කියනවා the Schrodinger energy wave collapses to matter whenever the consciousness interact. බලන්නේ නැත්තම් මේ දේ පේන්නේ නැහැ. ඒ energy energy matter එකටපත් වෙන්නේ බලන නිසා ඊට පස්සේ පේන්නේ උට උන දේ. අනාගේ පිළිවිලෙකම සක පරියෙ පිළියෙ. ඉච්චයි. එනිසා අපිට පේන්නේ ලෝකයේ අපි සුන්දරව මෛත්‍රිය බලන ලෝකයේ අපි සුන්දරයි මෛත්‍රිය. ඒක තද වෙලා ඉතන ගෑනික් එක ගහගෙන ඊළඟට පාට ගිය ගමන් පාරේ යන ඔක්කොම ඩ්‍රයිවර්ලත් එක්ක කරන්නේ. මොකක්ද නැන්නේ ඒක ප්‍රොජෙක්ෂන් එකක් කියලා දෙන නිසා ලස්සන ලෝකයක් අපිට භාවනා කරන පිරිසකට ඉන්න වෙනවනම් මේ මම භාවනා කරන නිසා. මගේ සීලය තමයි මේ නියෝජනය වෙන්නේ. ඔයගොල්ලෝ සීල් රකින්නේ නැත්නම් මම තරහ යනවා කියන්නේ මගේ සීලය කැඩේ. එහෙනම් මුළුන් තරම් බණ සීල් රකින්න අතර ඉන්න. මුළුන් තරම් බණ භාවනා කරන්න අතර ඉන්න. පුළුවන් තරම් බලන ආධ්‍යාත්මික මිනිස්සුත් ඉන්නේ ඒ ඉඳීමම පිළ. ඒක මේ පින් කරන වෙලාවක් නෙවෙයි. පෙරකට පිනක අනිසංසවාලය. ඒ කියන්නේ බලන මම හෝ පේන මම දෙන්න අතර එලි ගහලා බලන්න කොයි එකද ඇත්ත කියලා ඒ දෙන්න රිසිප්‍රොකල් එකිනෙකට ප්‍රොජෙක්ට් වෙච්ච හැලුසිනේෂන් එකක් එහෙම නැත්නම් ඒකට කියන්නේ හෙලෝග්‍රැෆික් ප්‍රොජෙක්ෂන් එකක් විතරයි. ඒ එකමයි මේ දෙකකට බෙදලා තියෙන්නේ. එකම බලන මමයා සහ පේන මමයා කියලා බෙදෙන එක තමයි විඥානයේ කෘත්‍යය. මේක නිකන් මේ පිළිබිබුවක් කන්නඩියකින් වෙනම පිළිබිබුවක් තියෙනවා. ඉතින් නාසිසිස්ට උනේ නාසිසසිතුවා වතුර නිශ්චිත වෙලා වතු මුණුව ගන්න නැවෙනකොට ඇතුලේ දෙවඟරක් ඉන්නවා. ඉතින් වැළඳ ගන්න ගියා. වැළඳ ගන්න හදනකොට දෙවඟරක් නැති වෙනවා. ඉතින් නගර දඟල බැරුණා. ඒක තමයි රිලවට් කරන්නේ කන්නඩිය අල්ලන අපිත් කරන්නේ අපි බාහිර ලෝකයක් අල්ලන නාසිසස් කරපු දෙයක් තමයි අපි මොකක් ප්‍රොජෙක්ට් කරලා ඒ ප්‍රොජෙක්ට් කරන එක පර්ෆෙක්ට් කරන්න හදනවා ඒ ප්‍රොජෙක්ට් කරන මිනිහා පර්ෆෙක්ට් නැත්නම් ප්‍රොජෙක්ට් කරන්නේ කාදා පර්ෆෙක්ට් වෙන්නේ නැහැ දෙයන්නාන්දිකට ප්‍රොජෙක්ට් කරපු එක මිනිසු කියනවා දෙයන්නාන්ද විශ්වාස කරන එක පර්ෆෙක්ට් කියලා ඉතින් ඒකේ පර්ෆෙක්ෂන් චෙක් කරන්න නම් සද්ධාව යොදවලා බලන්න නමුත් මිනිස්යා විසින් මවන ලද්දෙක් නම් දෙයන්නට කවදා දෙයන්නද කියලා මේක නිවැරදි ඒ නිසා ලෝකකාරය කියනවා අහෝ නිර්මාණ කෞශල්‍ය යේන ලෝකං විනිර්මිත జగත්‍යස්මින් සුවිපුලේ ස්වස්තතෝනයි කෝපි ලබ්ධති මේ මෞකාරයෝගේ අම්මට මෙච්චර විශාල ලෝකයක් මවලා මෙච්චර සත්තු ගන්නක් මවලා ලෙඩ නැති එකෙක්වත් මවලා නැහැ මේකයි නිසා ලෙඩ වෙන්න ඕනේ දැන් මවගේ කාලෙදී කියන්නේ මොකද ස්වස්තික ලෝකෙම නැහැ. උට නික්‍රමටිකෙක් වන්න තිබුණේ ගන්න. මෙන්න දෙද රෝග නැති කියලා. මවන්න බෑ කියලා කියන්නේ එකතේ දාලා. ඒ නර්නාම් රෝගින උදිරන්නේ ඒ දියන්නාචි බවල තියෙන මුතු මිනිසියෙක් කියලා. මිනිස්සුගේ පිස්සක් නෙවෙයි දියෙක් නෙවෙයි වරණ තියෙන්නේ. ඒක දෙකක් නෙමෙයි බයි. බාපේ කාලේ දැන්. ඉතින් මේ බලන්න මම නතා ඒනවා මේ අතර පොඩ්ඩක් කෙලිලි පොත් ලිය දෙලි ගහලා වගේ පොඩ්ඩක් ලිලි ගහලා බලන්න ඒකට නිවන තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ චේතනාහන් වික්කවේ කම්මං නිසා චේතනා නොකර සිටින්ම නිවන ළඟා කර හැකි නේද? හැකි හැම අවස්ථාවකදීම චේතනා පහළ නොකර ඉඳීම පුරුදු කළ පළපුරුදු භාවනා යෝගියෙකුට හරියට භාවනාවක් අවශ්‍යම නැහැ නේද? වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඉතින් මොකද චේතනා කරන්නේ දෙත් නිරෝධ විසෝ ලැබෙනවා කියලා. අපි ඕදනවා එකක් අකට. මෙන්න මේක කරන්නේ තෝ මානසික සුවපත් වෙනවා මම නම් නැතත් තමයි ඒක කරන්නේ පා පුළුවන් ඔය කියන තියෙන මෙච්චරයි චේතනා නොකරින්ට චේතනා නැතුවත් නැතුවත් විතරයි තියෙන ට්‍රික් එක. චේතනා නොකරමින් චේතනා කරලත් බෑ. නැතුවත් බෑ. මම කොහොමද ගැටෙන්නේ? Kentucky, you have an appointment with a disappointment. So we'll never get disappointed. එනිසා මේක ප්‍රතිපදාවෙන් යන්න පුළුවන් එකක්ද ආහම්බයක්ද එහෙම නැත්නම් ඇක්සලරේෂන් යන එකක්ද කියන්නේ ඒසාවට ප්‍රාර්ථනා කරන්න පුළුවන් මට පහර නොවේ වගේ ඒකත් ප්‍රාර්ථනා අර හිතවිලි පහර නොවේ වුණා ප්‍රතික්‍රියා නොකරනවා කරන්න බෑ එහෙම කෙරුවට හරියන්නේ මේක කරලා ඒක ඇබ්බැහියට යන්න ඕනේ හිතට ප්‍රාර්ථනා කරනකොටම තේරෙන ඔන්න මොකද වුණා ඔන්න ගාගත්තා ඔන්න අහනගත්තා ඉතින් ඉවරයි ආයෙ මොකක්ද හොදලා ගන්න දෙයක් නෑ ඊට පස්සේ ආයෙත් කරගෙනකොට ආයෙත් ප්‍රාර්ථනා වෙනවා එනකොටම දැනගන්න ඕනේ මේක මේ ඇබ්බැහියට වෙලා තියෙන නිසා කරලා කරලා කරලා කරලා මේ සිද්ධ වෙන දේට ඉඩාගෙනවා කියන එක. නැත්නම් සිද්ධ වෙන දේ පුදුමාකාර විශ්මයජනක විදිහට සන්තෝෂයෙන් බලන් හිටියොත් මේකට කිසිම දෙයක් නොකර මට ඉඳලා වේවා කියන මොකද්දෝ ට්‍රේනින් එකක් ගන්න. ඒකට අකමැති කට්ටිය තමයි නෑ කියන්නේ. අපි වෙනකොට අකමැති කට්ටියට නෑදෑයෝ දන්න කියන අය වෙන ඒගොල්ලෝ කියන්නේ එහෙම නිකන් ඉඳලා බෑ මේ ගැවුම් ගහපන්. දැන්වත් වෙන අපි බලන්නේ. එන්න අපේ නෑ. ඉතින් ඒක සම්පූර්ණ කැරේකට බලන්නේ ගස් කොළඹට එහෙම කියන්නේ ගහක් වලට බලන්නේ ගස් ගහකට එහෙම කියන්නේ ශූන්‍යකාරට බලන්නේ එහෙම කියන කවුරුත් නැහැ එතන සයන්දරව ඒකට හේම යන්නේනවා යන්න ඇදිනවා කියන චේතනාවක් තමයි යන්නම කියන චේතනාවක් තමයි ඉන්නේ චේතනා දිය වෙන එහෙම නැත්නම් කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර දිය කරන වැඩක් නෙවෙයි සංඛාර කරන චේතනාවක් තමයි දේහ ඉවර වෙලෙට ධර්මජී මහන්තට නිදි නිරෝගී සුව ලැබේවා කියලා කියන්නේ නාවේ වල රක්කටේ ගන්න. ගරු ස්වාමීන් වහන්සේ ගෝහන්සේ ධර්මදේශනාවල සඳහන් කර ඇති ආකාරයට අරමුණ ගිවි යන විට අකුසල් කෙලස් කැපී යන බවක් අරමුණක් නැති විට කෙලස් නැති බවක්. මෙහිදී සඳහන් වන කෙලස් పూර්ව කර්මවල කෙලෙස්ද නැත්නම් වර්තමානයේ ඒවාද? පැහැදිලි කර දෙන මේ හිතා ගෞරවණීය ඉල්ලා සිටිමි. දෙකම දෙකම. දැන් ඇති වෙන්නේ නෑ පරම දුවනීමට දුක් දෙන්න පුළුවන් කමක් නැති වෙනවා. ඒ නිසා ඒ වගේ සාර්ථක ක්‍රමයක් තියෙදී ඇයි කෙලෙස් දාගන්නේ? යන්න පාරක් තිබේ නෑ, අසොදල තිබේ නෑ, කීම බැඳිවල යන්නේ මං කොලා වූ කිකුසෙක් කියලා. ඉස්මේ තරම් කෙලස් කපටි කරගෙන තියෙන්නේ ඇයි චේතනා බාහිර කරන්නේ ඇයි මේ වර්තමාන මොහොත අගිරු කරන්නේ ඇයි වර්තමාන මොහොත ඉක්මවන්නේ ඇයි ඡනි ඉක්මවන්නේ ලතරද විලාක්ෂණ සම්පත්‍ය කියන්නේ උඩ කර්ම ගෙවෙන එකක අවෝසි භාවයට පත් වෙනවා බලකපෙනවා අර්ථ දැස්වීමක් නැති මල්ලි නම් නේ වුණා නෑ සමහර පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ධර්ම ප්‍රචාර කරයි. අය ප්‍රාර්ථනා. ඒකට සඳහා සියලු දෙවි රැකවරණයක් ලැබේවා. මගෙන් රැකවරණයම දෙවියෝ රැකවරණයම. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියේ නිර්වාණය සාක්ෂාත් වේවා. මගේ ප්‍රශ්නය යෝගාවචරේකු තමා සෝවන් මාර්ග ඵලයට ලැබුවා යයි සාක්ෂාත් කරගන්නේ කෙසේද? ඔබ වහන්සේ කියූ පරිදි රූපය රූප සංඥාවක් බවට පත් වී රූප වේදනා සංඥා සංඛාර විඥාන යන තැන මමයා නැති බව අවබෝධ වීමත් රූපේ රූප සංඥාවක් බවට පත්වීමත් අවසානයේ පෙරලියන් පෙරලි කරන මේ විඥානය තුල මම යන්න නොමැති බව අවබෝධ වීම තමා සාක්ෂාත් කරගන්නේ කෙසේද? ගෝසල කෝසල මානවිකයන්ට තිබූ ප්‍රශ්නයේ පරිදි ඔහු ඉදිරියට බුදුන් වහන්සේ ආකාරයෙන් අනුගමනය ධාර්මික ආකාරයෙන් අනුගමනය කර තම සිත සමාහිතව බලමින් සිටින විට නාමයක් රූපයක් දෙක වෙන වෙනම දැක හැර දෙක තුල මමයා නොමැති බව දැක විචිකිච්ඡාව පහළ පහව යන විට ලැබෙන උතුම් නිවන සාක්ෂාත් කරන්නේ කෙසේද වෙනත් අයගෙන් කියනවා නම් එය තමා විසින් සහත් කළ දැනගන්නේ කෙසේද? සාක්ෂාත් කර දැනගන්නේ කෙසේද? නිමිත්ත කවරේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා. නිමිත්ත කතාවක් කියන්නේ මුල්දී තියෙන නිමිත්ත. පිටුදකින් හැටිනේ. නමුත් මේ ධාවකාලිකව මේක දකින්න පුළුවන් නම් ඒක ස්ථාවර කරගන්න, ඒක උපසම්පදා කරන්න, ඒකට එළඹ වාසය කරන්න, ඒක සමාදම් වෙන්නේ කොහොමද කියන එකයි මේ ප්‍රශ්න තියෙන්නේ. අපි ක්‍රයක ගමනක් යනකොට අකුණු විදුලි එළියකට දැක්කම මම ලකින් හදාගෙන මේ කාණ්ඩ තමයි මේ ඉස්සරහ තියෙන්නේ කියලා. ඒක පාරක් දැකලා නැති වුණාට පස්සේ ඊට පස්සේ ඉන්නේ ආයෙත් අන්ධකාරේ. ඒසකට පාරක් දැකපු නිසා මගේ දිශාව හරියි මම යන පැත්ත හරි කියලා Tamanට ඒක ආලෝකයක් ලැබෙනවා. ඉතින් නිතර නිතර අකුරු ගහනවා. ඒ අතරමැද අන්ධකාරය තිබුණේ යාට ප්‍රශ්නයක් නැහැ. එන්නේ එන්නේ යන්න. එන්නත මම යන්න ඕනේ අර කන්දරේනෝ තකුණු එළිය දැකනම හැල්ලෙන්නේ අනිත් පැත්තට කියලා. එයාට නැවත සකස් කර ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ගමනේදී මුලින් මුලින් අර ෆ්ලෑෂස් එන්න ගන්නවා. අනිත්‍ය සංඥාව නිමිති එන්න පටන් ගන්නවා. දුක් පිළිබඳ නිමිති එන්න පටන් ගන්නවා. අනාත්ම පිළිබඳ නිමිති එන්න පටන් ගන්නකොට ඒක ආලෝක කඳුලක් වගේ අන්ධකාර රාශියකින් වැහිලා තියෙනවා. නමුත් අර වරින් වර එන ආලෝකයෙන් යට ඔරියන්ටේෂන් එකට ගාලේ වෙනකන් දිශාගත වෙන්න පුළුවන්. ඉතින් ඒක නිතරම ආලෝකයේ තියෙනවාම අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ ගමන කෙරෙන්න ඒ අතරමැද ගමන කරනකොට ඒ විතකුඩු ඉදිරි කරනවා වගේ වරින් වර වරින් වර තමන්ට දිශාව පිළිබඳ සංඥාවක් එනවා. හැබැයි ඒකත් එක්ක සම්පූර්ණ අන්ධකාරය. ආයෙත් කරකොලත ඇරියා වගේ. නමුත් අන්ධකාරය කියලා නිකන් ඉන්නවා. හරි වශයෙන්ගත්තු දිශාවට අතපය කඩා ගන්න නැතුව තුවාල කරත් එහෙම ඉඳ එහෙම ඉඳ එහෙම ඉඳ යනවා. ඒ නිසා එකපාරක්වත් නොදැක්ක කෙනාට වඩා දැකපු කෙනා ඉන්නේ වඩා වාසිදායක තැනක. නමුත් සමහරෙකුට ඒ తాවකාලිකව දැකීම ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන මේ ලැබෙන ලැබෙන හැම ඥානයක්ම කරදරයට ගන්නවා. ඒකට කියනවා මෝඩ වැඩ අවදත්තක කරබදනවා. බඩුවා ආයුධය දන්නවා වැඩ ගන්නවා වැඩ වැඩි ප්‍රවෘත්ති තියෙනවා. මොඩ බඩුවා ආයුධුලි කපා ගන්න තුවත් කරා. ඥානෙ කල්දාක බාධක දෙයක් නෙවෙයි. ඥානෙ කල්දාක සැකයක් ඇති කරන දෙයක් නෙවෙයි. නමුත් මේ සැකය කියන එක විලිලජන තියෙනවා. ඥානෙනු සැකයක් ඉතින් ඒක පෞරුෂත්වයට තරදාපවතින දෙයක් තමයි දැනගන්න මේ මම කරන්නේ මේ ගමන බාධා කරන්නේ මම ওই කවුරක් කරනවා අණ්ඩක් කරනවා වඩු ගබා හරි මගේ ගමන යනවා කිව්වොත් වෙන බාධාවේ නකුරු බලසන්න ඒ සමහරෙම නකුරු ගන්න එක නරකට ගණන් ගන්නවා මේ ඔරියන්ටේෂන් එක GPS එක පෙන්නනවා වගේ ඉන්න දිශාවට ඉතින් ඒක දැක්කම ඒ දිශාවට ගමන් කිරීම දිගට යනකොට ඈත තියෙන දෙයක් විදිහට දැක්කම වෙනුයි ඒ තැනට ගියා වගේ තේරෙන්න පටන් ගන්නවා සෝවන් මාත්‍ර කවරට දැනගන්නේ කොහොමද කියලා ඇහුවොත් කියන්නේ තියෙනකොට වතුර 25ක් වෙලා වතුර බොනකොට දැන් වතුර ඇති කියලා දැනෙන්නේ කොහොමද අපිට දැන් තිබා ඉවරයි. වතුර තියෙනවා. එයා නතර කරන්නේ මොකෙන්ද ඉන්නේ? ඒ තිබා ඉවරයි. ඒ වගේ තමයි මේ තියෙන අසහන ඉවරයි. මේ තියෙන දැවිලි සැලි ඉවරයි. ඉතින් මේ දැවිලි දැවිලි පිළිබඳ හැඟීමක් නැතුව කාටද ඇටෝකේද යාගේ දිනනතර පොඩ්ඩ පටන් අරගත්තොත් ඒක නැහිනවා. මේ මතු විකන්නේ නෙමෙයි බලන්න. එහෙම බෑ. ඉතල තමයි දැනන්නේ තිබා හේතරම නැහැ මොන්නේ. ඒ සීමාව දැනගන්න ආවේ වෙන මොනෝලෙද කොහොනේ ඒක බොඩි නොලෙජ් එකක් කියලා. ඒක තමයි දැනට ගෙනින දුක අවබෝධ කරගන්න. අසහනේ දැනගන්න. ආතතිය දැනගන්න එක ද්වේෂින් නෙවෙයි දැනගන්න. මේක දැනගන්න මේක ගෙවම් කරන දාසි. ගෙවම් කරන ක්‍රමේ තමයි රූපයකට හිත දාන්නේ. ස්වාමීන් වහන්සේ රූපය පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන්ගෙන් සැදුණු බවත් එය පොළවට ජලයට අහසට උණුසුමට කයත් දෙයක් මිස මම යන්නේ නැත. රූපය තුල තවමත් සිත ඇති බව වරදවා වටහාගත් නිසා නාම විදින් රැකස් නාම රූප දෙක එක්ව තිබෙනවා බව. තියෙනවා බව සත්‍යයෙන් දකි නිසා මෙතුවක් කල මේ සසර සිසාරා ගියෙමි. තවමත් මේ නාම රූප එකක් නොව දෙකක් බවත් මේ තුල මමෙක් නැති බවත් අවබෝධ වෙමින් පවතී. රූපයේ මෙන්ම සිතේ හට ගැනීම නැවතීම නැතිවීම හොඳ හැටි පෙනේ. ආයතන 6 තුන ස්පර්ශය දැනුවත් ඉදිරි භාවයකට යාමට තරම් දැඩිව චේතනා පහළ නොවන බව පෙනේ. චේතනා පැමිණ නිරුද්ධ වන ආකාරය එකින් එක දකිමි. ඒ හැම විටම මෙහි අනිත්‍ය බවත් දුකට හේතු වන බවත් සමාට ඕනෑ පරිදි හැසිරිය නොහැකි බවත් අවබෝධ වේ. ඒ සමගම ඇතිවන ප්‍රීතිය තුලත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මෙහි වෙමින් පවතී. වරක පහනක් නිවි යන්නක් මෙන් සිතට දැනේ. ආපසු හැරී බලන විට පහන් සිසිල් සිල්ලට දැරීමට වැටිය තුලට උරාගත් තෙල් නිසා පහන දැල්වෙන බව දනිමි. මේ ලියන වෙලාවේ පහන දැල්වි නොදැල්වි යන බව පෙනේ. හැම විටම ඊතා ඉක්මනින් නිවැරදිවත් සිතවිලි වල නොගැලී සිටින බවක් දකිමි. පහන් සිදුව ලියුණු අවස්ථා කීපයක් දැක්කෙමි. පහන් සිදුව නිවුණු අවස්ථා කීපයක් දැක්කෙමි. නමුත් නොදකින්න නොපෙනෙන ආලෝකය ලෝකයේ පුරා විහිදී ඇති බව පෙනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් පැහැදිලි ජලය තුල දිස්වන මැණික් කැටයක් මෙන් මා දිස්වේ. එහි මම නැති බවත් ඊටාම සාවද්දිව බලන බලා සිටිමි. බව පෙනේ. මා තුල සැකයක් තවමත් නැත්ත. තමන් ඔබ වහන්සේ දෙපා ළඟ වැඳ වැටි මා නිසලව සිටින බව පෙනේ. මගේ දෙලකින් කඳුළු වැగిරේ. මේ සසර තුල මා මෙතෙක් සැරිසරූ බව මා බලා සිටිමි. කණ්ණාඩියකින් තම තමාවම දකිමින් සිටින බව පෙනේ. මගේ ඉදිරි මඟට ඔබ වහන්සේ දෙන අවවාදයේ කුමක්ද? මා විත්ති කෝඩුවට නොකඳවනු මෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. අසරණ වූ මා ඔබ වහන්සේ දකින බවක් මම දනිමි. ඒ තරමින්ම මගේ සිතේ සියුම් බව අවබෝධ කරගන්නේ. මේ කියවන මන්නිසාටත් මේ සංවිධාන කටයුතු කළ සියලු දෙනාටත් සියලු ශක්තිය ධෛර්ය ලැබී චතුරාර්ය සත්‍යම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. සම්මා සම්බුදු රැකවරණ ලැබේවා. ගුරුතුමා වේදුණ හදන්න. ඒ කියන්නේ නඩුවට කතා කරන්නේ නැතුව නඩුව දිනන්න. අල්ලිම අල්ලිම මේ මේ මේ කුඳ බය නැති જાතිය. දැනගෙන. මේක ලියලා තියෙනවා මට චේතනා පහළ වෙලා ඒ චේතනා නැති වෙන තැන දකින්න කියලා බලන්න චේතනා නැතිවීම භාවනා වෙන එකද ප්‍රයත්නයෙන් වෙන එකද නැත්නම් චේතනා වේම ස්වභාවයි. අපි දෙලි බලන්නේ. චේතනා නරක දෙයක් කියන්නේ නැගදී කඩාගෙන මිලවන අපිට අර කරපම් මේක කරපම් කියලා කියන නට වුණා. මොකද මේ චේතනාවේ අභාවය චේතනාව එක මෙහෙ කරන්නේ. අපිට තියෙන එක යන හැටිදී නටලා කෝ වේද කරලා කරදර කරලා කෝ පාඩම් දීලා බගර කරලා යනවා. මේ යනවනේ. මොකේවත් යනවනේ. අනේ යනදී හොඳට බලන්න පුළුවන් පොඩ්ඩක් නැක්ෂනේ වෙනක්වත් යනවනේ උපකයන්කෝ. ඒ වගේ හැම අකුසලයක්ම අනිවාර්යයෙන්ම රිටර්න් ටිකට් එකක් ඇවිල්ලා ඇවිල්ලා තියෙනවා. රිටර්න් ටිකට් නැතුව අපසල් වලට එන්න වීසා දෙන්නේ නැහැ. ඒ නිසා අපි එළවෙන්න යන්න ඕනේ. කිසිම අපසලයකට බලයන් කියන්නේ මොකද ඒගොල්ලෝ එළියට එනකොට වීසා කී ගහලා තියෙනවා රිටර්න් ටිකට් එක තියෙනවා ඒක අපිට තියෙන්නේ එනකොට බලන්න එනකොට තියෙනවා ඒ උපදින හැම එකක් නරමයි. අයගේ හැම කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා මොන කරදරේ ආවත් ඔකට ඉවරයක් තියෙනවා. ඉවරේ එකමයි එන්නේ. අපිට තියෙන නටන වෙලාවේ නටපන්. ඒ වෙලාවේ ඉතින් පොරකන්න යන්න එපා. එතකොට මේ නිකන් හරියට සුණාම එන වෙලාවේ දමි ගන්න යනවා. දමි ගන්න එපා. ඔය යන්නේ යක්කත් තියෙනවා. යන දේ වලට ඉතාම ධර්මම අකුසල කර්මේ පවා කිසිම තමන්ගේ සහභාගීත්වයක් නැතුව යන අන්නේදී යන දියා බලනකොට සරුවෙන්නේ. සීළු ඥානේ නාඩ්‍යය. සීළු පෞරුෂත්වයෙන් පරිපූර්ණයි. සීළු ප්‍රතිලක්ෂණයෙන් යුක්තයි. මේ දකින්න මොන කලකක් එන්නත් බයයි. උන්ට යනදිහා බලාගෙනකොට ඒන බැල්මට ඊගාට එනේකනාට වීසයික දෙන්නත් ලැජ්ජයි. එයා මේ බැල්ම තමයි බුදු දඥාන්සික බැල්ම. ඔය කොයි නැතුවත් කොයි නහඩම නැතුවත් ඔකට හමාරයක් තියෙනවා. හමාරේ බලපන්. ජීවේ නැහැටි බලපන්. ජීවේ නැහැටි බලපන්. බැවෙන මොන්නේ නැතුන්නට ආගෙන ආවා. යනවාර බලන්නේ කොට ශරුවත් නැහැ. ඒ නිසා මොන්නම දැක්කත් කරන්න නැතුව මං සුම්මයි වෙන්නේ. එක හිතුවා. ඒකනේ බැරි. නිකන් ඉන්න කොහොමද කරන්නේ? උඩරට කපාතට නම ටික ටික පුළුවන්. නිකන් කරවන හිතට හෙන්නේ නැතුව ඒක නම් බෑ. ඒ විදිහට නරකද නිකන් ඉන්නවට අනිච්ච දුක්ඛ අනාත්ම භාවනාව. මෛත්‍රී භාවනාව ටිකක් කරන්න. නිකන් ඉන්නවට බලන්න. උදානසතියක් කරන්න. දීපතක් කරන්න. ඉතින් හවුද හොඳයි බබාගේ මනාගෙනේ අම්මගේ තනිය නැත්තම් සූප් වගේ උරපන්කෝ කියලා ඒ ජීවිත නරඹන ඉන්න පුළුවන් නම් එකම දේ තමයි ඔය යන දේට යන්නතර ඉන්න විලෝදයක් එන්නේ නැතර අපි අල්ලගෙන හිටියා නම් අපි තෘෂ්ණාව නිසා යන එකක් මේ අල්ලගෙන විඳින්නේ අතාරින්න අතල්පුවම ගියා මේ ළඟ තියන මේ මගේම දේ මතම මොන දේ අනේ මගේ දේ කියලා අල්ලගෙන බලාගෙන ඉඳින්න ඒ අනිත්‍ය දෙයක් මිච්ච කරගන්න හදන නිසා ප්‍රතිවලියක් අල්ලගත්තා වගේ ඒ නිසා මේ චේතනාව බවයි ඉන්නේ මට කියලා නෙවෙයි. සමහර වෙලාවට මට කියලා මගේ මොනකමද සුෂ්ණාවට තථා විද්‍යාව බොහෝ චේතනාවෙන් එහෙම නෙවෙයි. ඒක ඉතින් පරණ කර්ම ඇයි පරිසරය යනවා එනවා. මතක යන්නේ එක යනවා. 100%ක්ම යනවා. අනේ යන පැත්ත බලන්නේ. ඊගාට එන එකකට අතවන්න බැරි අතේ එකකට අටා ගන්න පුරුදු වෙනවනම් මේ ලියුමේ මට කරලා දෙන්න තියෙන්නේ ඊට වෙනවා. රහතන් වහන්සේ කිසිවක් මනසින් ග්‍රහණය කරන්නේ නැත්නම් ස්මරණ ශක්තිය ඉදිරි ඉතිරි කරගන්නේ කෙසේද? ධර්ම දේශනාවලදී පැරණි දේ කියන්නේ කෙසේද? රහතන් වහන්සේ කෙනෙක් එහෙම ග්‍රහණය කරගන්නේ කියලා කවුද කිව්වේ? ඒක පොත ඒක කොහේ ලියලා තියෙනවද දැනගන්න. ආත්‍යති නැති උගේ විතු කතා. මේ එපා ඔය කතා අහන්නට මම උඹට ලේකිරි කර දුන්නේ කියලා දුරංගනාවක් ගීත ගයනවලු රතුළු තලායට පච්ච. මේ මං කියන්නේ ආපන් උඹ මුදියගනි. මේ කොහෙදෝ යන මතිමතාන්තර උරුර දාගෙන මේ භාවනා කරන කට්ටිය. පවු කියලා හිතේ. කර්මා කරලා මේ තමයි ආනපානත් එක්ක තියෙන සම්බන්ධය බලන්න පොත්වල ඉර තියෙන මුත්තේ මතක තියාගන්න ඒ මේ බාගෙන් දැම්මිච්ච අල තමයි පොත් කියන්නේ මා තනියම පොත් කියන්නේ කවදාකවත් අංග සම්පූර්ණ වෙච්ච මනුස්සයෙකුට පොතක් කියන්න මම නැහැ බුදුරජාණන් වහන්සේගේ කවදාකවත් දීලා නැහැ ලෝකේ තියෙන ලොකුම දැනුම් සම්භාරයේ හිමිකම් ලැබෙන්නේ නැත ඒක දැකලා තියෙනවා හැම කොහොමද පොතකම නියත වෙන හිමිකම් ලැබෙන්නේ කියලා මේක ඉලෙක්ට්‍රොනිකලි හෝ මොන විදිහකින් කොපි කරන්නේ මොන හරපොල කියන්නේ. බුදුහාමුදුරන්ගේ මතක කිසිම දැනක නැහැ. ඕන කෙනෙක් බැරිලා. මොකද මේ උත්තර දැනගන්න දෙන්නේ එතන යමෙක් ඒ ලියනවා නම් බාගලතන් විචාර තමයි කියන්නේ අසම්පූර්ණ දෙයකට දැක් ගන්නයි මේ කියන්නේ. සම්පූර්ණ දෙයකට දැක් ගන්න ඕනේ ඒක නිකම් මේ කියන්නේ. ක්වොලිටි එක තියෙනකොට ඇඩ්වර්ටයිස් ඇඩ්වර්ටයිස්මන්ට් ඕනේ. ක්වොලිටි වලට ඇඩ්වර්ටයිස්මන්ට් ඕනේ. ඇඩ්වර්ටයිස්මන්ට් එක ඕනේ කරන්නේ මොකක් හරි පචයක්. මොකක් හරි එජෙන්ඩා එකක්. අද මුළු ලෝකෙම ඇඩ්වර්ටයිස්මන්ට් එක විතරනේ. ජීවනද කිසිම ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඒ සම්පූර්ණ මතක තියාගන්නේ රහතන් වහන්සේ කිසිමත් තරගන්නේ නැහැ කියලා. ඔය කියන ප්‍රකාශනේ ව්‍යාකරණ මොකොලක් නෑ. ඉමැත්තෙත් නෑ. රහතන් වහන්සේලාට භණ්ඩාගාරික මේ කටේ කියන්නේ පරිත්‍ති කියන එක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒක නිසා බය වෙන්න එපා. ඒ මතාට දෙකේ ඉඳලා අපරාධ මේ නෙමෙයික නැති. ඉන්නේ නැත්නම් අපි ප්ලග් වෙනවා යුනිවර්සල් එනර්ජි එකට නැත්නම් ප්ලග් වෙනවා ආකාශ එනර්ජි එකට ප්ලග් වෙනවා කැමති දෙයක් කන්ට්‍රෝල් කරන්න විතරයි. නොලෙජ් එක කිදියන්න ඕනේ. Universal knowledge. මට ඕනෙක සිලෙක්ට් කරන එක විතරයි තියෙන්නේ. වෙබ්බෙට ගිහිල්ලා විකිපීඩියා ගිහිල්ලා ඕනෙකට සිලෙක්ට් කරපුවා ඕනෙකට ප්ලග් වෙන්න ඕනේ. හදනවා කියලා පස්සේ තමයි කොයි සිලෙක්ෂන් මොකද්ද ඕන සෙක්ෂන් එක කියලා ඒකට ඉච්ච දානවා මේ ඔක්කොම. එනවා. අපලගේ පුත්‍රලා ගුරුවරයාගේ මේ තීරයක මේ මොනවක්වත් ඕන කරන්නේ. ඉච්ච යදනකොට එන්න මේ දෙකිනවා. එන්නේ මොකද කිසි දෙයකට බයස් නැහැ. choiceless නේ. ඉච්ච තීරය සම්පූර්ණ දැන කල්ලාගෙන යන එක කල්ලොත් නේ කතා වෙන්නේ වෙනස් එකක් ගන්න. ඒක මොකුත් නැහැ. හිස් වාදයෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. පිළිච්ච වාදයෙන් වැක්කලොත් එන්න හැලිලා ඇඟෙත් වැක්කලා කක්ක. භවයක් නොලැබීම තිබෙන ආශාව විභව තණ්හා නම් නිවනක් විභව තණ්හා කියලා කෙනෙකුට කියන්න පුළුවන් නේද? ස්වාමීන් වහන්සේ කරුණාවෙන් මේ පහදා දෙන්න. ඒකෙත් පළවෙනි වාක්‍යය වැරදි. ඒකට ඒ වැරදි වාක්‍යම දෙන්න නැහැ මම ප්‍රශ්නයක් වුණා. ඒ විදිහ ඉස්සෙල්ලා අහන කාම දන්නවා තේරුම් ගන්න. එතකොට තේරෙයි තුට. මේ නිකම් මෙලේ දුවන්නවත් නැතුව ඔලිම්පික් ගන්න අවසරයි අපේ හාමුදුරනේ ආනාපාන සතියෙන් පසු විදර්ශනා භාවනාවට යොමු වන්නේ කෙසේද අනුකම්පාවෙන් තීරු කර දෙන්න ඔබ වහන්සේට නිවන් සුවය ඔය ධානාපාන සතිය කරනකොට මහා තේරෙන්නේ කියලා කිව්වොත් මට පුළුවන්. කියන ඇතුළේ මම අපවිතර කට්ටිය ආනාපාන සතිය කරනවා මම කොහොමද කරන්නේ? ආනාපාන සතිය කරනවා ඒ තොරතුරු කියන්නේ තමයි මගේ ඉතාම බැගෑවිලි. ඒක නැතුව මේ ප්‍රතිචින ක්ලමික කේන්ද්‍ර හදන්නේ කොහොමද මම? බබා දෙන්නුත් නම් බලතැයි කෙලෙස කොල්ලේ. නරු ස්වාමීන් වහන්සේ වහන්සේගේ ධර්මදේශනාවලදී කීප වාරයක්ම අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳ කියවුණා. මෙය හා භාවනාව පටල් කර ගැනීම අතර සම්බන්ධයක් ඇතයි සිතමි. අෂ්ටලෝක ධර්මයේ අඩංගු කාරණා අට කුමක්ද හා ඒ භාවනාව පටල් කර ගැනීම සඳහා ආධාරවන්නේ නම් ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් කර දෙනු මැනවි සම්මුතියට. මේක ඇත්තටම චතුරාර්ය සත්‍ය අවසාන සත්‍ය තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. නිරෝධ සත්‍ය නිරෝධ ගාමිනී ප්‍රතිපදාට අමතර වෙන එක ඒකට කියන්නේ මධ්‍යම ප්‍රතිපදා. මධ්‍යම ප්‍රතිපදා කියන්නේ අෂ්ටෝධර්මේ කම්පා නොවන ගතිය. ඉතින් ඒක උපේක්ෂා වශයෙන් කඩතු අපිට හම් වෙනවා. ඒකේ ලක්ෂණ ටික සතියේ තියෙනවා. සතියෙන් හරියට අරගෙන ගණන් ගන්නෑ. ආනපනයි ඇති උනාය පැවතුනාය නැති උනාය කියලා ගණන් ගන්න. ඇති වෙනකොට කොහොමද පවතින කොහොමද නැති වෙනවද බලනවා මිසක්. ඉහද්දක් ආවයි කියලා ආනපනයි නැති උනාය කියලා ගණන් ගන්නෙත් නෑ. බලනවා සත්‍ය කියන්නේ මොකක්ද කියලා අන්නේ ගතිය සතිය කියන සතියම කියන උපේක්ෂාවක. උපේක්ෂාව අන්තිමට ඔය මේ අෂ්ටලෝක ධර්ම කම්පා නොවන සංකාරූපේක දක්වා වරන නිසා භාවනා කියන්නේ පැහැදිලි වුණා. මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමට කම්පා වෙන මනස කම්පා නොවන තැනට පච්චිගීම ඒක හැප දුක යථායස යා පාඩු නින්දා ප්‍රසන්න. ඒක සාමාන්‍යයෙන් මේ සිංහලට හම්බෙලා තියෙන සංස්කෘතික හම්බෙලා තියෙන තාමත් වැදගත් දෙයක් තමයි දන්නේ නැති වුණා කිව්වොත් අස්ත්‍රක ධර්මේ කම්පා වෙන්නේ නැකින් ඇහිලා තියෙනවා. අපිට සිංහල තියෙනවා ලාභේ ලාභේ නින්දාව තන්ත කොයි දේ ආවත් නොසැලෙන මනසකේ. නමුත් අපි මුළු ජීවිතේම අපි ගත කරන්නේ මේ එකක් අල්ලන්නේ. ලාභ, යසස, සැප. ඉතින් ඒක අල්ලන්නේ යන්නේ කොරලෙක අධ්‍යාපනයක් නෙදීනියවට. මේ දෙකක් තියෙන. ඉතින් මේ එකට යොමු කරන ගෙනියන කස කැවිගෙන දඟලගෙන නටන ලෝකයක් ඉතින් ඒකට අනිත් පැත්තේ සම්පූර්ණ විෂම යෝධ යොදපු රතේ කියන්නේ හදනවා. ඉතින් කිසිම සුවභාවයක් නැහැ. දඩ වෙනත් දඩ දැස් කාලා විකම රත්ත දාලා තියෙන විශේෂ රෝධ සමරෝධ දෙකක් වැළෙනවා නම් ගමන සාසි. ඒක ඇත්තටම භාවනා අෂ්ටෝපදර්ශ කම්පා නොවීම සම්බන්ධයේ දකින්නත් යෝගාවචර තමයි. නමුත් බුදුහාමගේ පූර්ණ උගන්වීම තියෙන්නේ මේ අෂ්ටෝක ධර්මේ කම්පා නොවන තැන ගෙනියන්න තමයි. ඉතින් භාවනා කරන මොකද ඒ දන්නේත් නැහැ එතෙන්ට යන්න හදන්නේ. යනකොට ප්‍රතික්‍රියා කරනවා. ගිහිල්ලා ඉන්න එකටත් එතෙන් වැරදිලා. වැරදිලා. නොන්ටෙන්නේ ඒ නිසා ඒ ප්‍රශ්නේ වැදගත් නමුත් ඒ ප්‍රශ්නේ වැදගත් කරන උත්තරේ ඔහිතන් තරම් දෙන්නේ නැහැ. මොකද අපි අගයන් ආඩම්බරයෙන් හදලා තියෙනවා ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකේ. සැප දුක දෙක තේරුම් ගන්න නෙවෙයි දුක නැති කරලා සැප ලබන්නනේ. මේ මුළු මුළු විද්‍යාවම ඉහිලා තියෙන්නේ. මේ මුළු ආර්ථිකයම මුළු දේශපාලනයම මුළු සමාජිකතාවම ඉතින් මුද්‍රණාන සිද්ධ වෙනවා. මම වෙනම සත්‍යම දුක්ඛ සත්‍ය කියලා වෙනවා. මොකද ඒ තරම් අපි පිස්සු හැදෙන සැප වෙන જાතියක්. මේ සැපට සාපේක්ෂ දුක බාරගත්ත දවසේ නිවෙන. ඒ බාරගත්ත එක කියන්නේ මොඩකමක්, නෝන්ජල්කමක්, පළදිනක් අතරදිනක් අත් නෙවෙයි. ඇති ඇති. ඒක මේ කියවන්නේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වල. ඉතින්චී ඉවර කරන උපේක්ෂාවෙන්. උපේක්ෂාව කියන්නේ අෂ්ටෝක ධර්ම පිළිබඳව සාමාන්‍ය තේරෙන විදිහට කියන කරන. ගරු ස්වාමීන් වහන්සේ මගේ භාවනාව ආනාපානසති භාවනාවයි. මම භාවනා කරන විට මගේ කකුල් දෙක බොහෝසෙය රිදෙන විට මම හෙමි හී කකුලේ ඉරියව්ව වෙනස් කරනවා. මගේ හිතේ එකඟ භාවයේ බින්ද නොගෙන. ඔබ වහන්සේගේ ඊයේ දේශනාවට අනුව මම ඒ කඩේම පරීක්ෂණයෙන් අසමත්ද? නැතිනම් මම මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර තිබෙනවාද? වටහා දෙනමින් කාර්මික ඉලා සිටිමි ඔබ වහන්සේට පෙරුවන් සරණයි. ඔය වටහා දෙන්න මට කියන්න ඕනේ. එහෙම කකුල මාරු කරලා පස්සේ නෙමෙත කර්මයට යන්න පුළුවන් නැත්නම් සත්‍ය පිටවන්න පුළුවන් නැත්නම් සමාධිය කැඩුම් නැත්නම් නැත්නම් ටිකක් හැලහැප්පිලා ආය තනන්න පුළුවන් වුණාද කියන වාක්‍යය නෑ නේ මේ. ඒක ඒකට මම කොහොමද විනිගමනයක් දැන්. කැමරේට විත්ති කෝරුවට එන්නේ. දැන් තනියම දැනගෙන ඉඳලා කියන්නේ ඒකේට තමයි දැනගෙන හිමීර කපුල නැවතිලේ සතියේ නිස්සබ්ද වෙනස් කරාට පස්සේ තමයි නැවතර කරගෙන ගිය කර්මාන්තිට කර්මස්ථානෙට අරමුණට යන්න පුළුවන් නම් එතකොට අරමුණ දෙක තිබුණු තැනදලා වැඩකට ගන්න පුළුවන් නාද කියන එහෙමයි කියන දැනට ඕන සම්පූර්ණ වාක්‍යය දෙවිච්ච එක කාර්යය වෙනකොට යන්නේ කපල් මාර්ගය වලට එහෙමම මාර්ගය ගියා. ඇයි ඒක ලිවෙන්නේ නැත්තේ? ඉල්ලලා <laughs> මරනවා. කොච්චර මේ නිවැරදිකාරය වුණත් මේ කමකාම සුද්ධ කරන්න ගියාම මේ තමන් අත්දකින්න දේ නොකියෙන්න තමයි අපි බාධා වෙන්නේ. මගෙන් කියෙන්න ඕනේ කියෙන්නේ ආලවට්ටම් ඔක්කොම නියෙන්නේ. පසුබිමයි අනම්මන ඒක අහන්න වෙනම කතා කරනවා. ඒ කියන්නේ කතා කරනකොට අපි දැනගන්න ඕනේ මේ සංවේදනය කරන්න දෙන පණිවිඩේ හරේ මොකක්ද කියලා. හොඳට බලන්න හරේ නෑ අපි කතා කරන්නේ. කියන්න ඕන කාරණාවක් නෑ. එහෙම තියෙනවා නම් මම සභාවේ දීපක් කරන ප්‍රශ්නේ යෝගාවචරේ භාවනා කරනකොට කියලා කරන කකුලෙට දෙනවා. ඉතින් මේ යෝගාවචරය දන්නේ නැහැ මොකද කරන්නේ කියලා. ආරම්භයේ ඉන්නවද කකුලෙට දෙනවා මොකද කරනවා උපදේශයක් කරනවා. ආරම්භයේ ඉන්න ගමන් කකුලට දෙනවා දන්නවනම් මම මේ වෙනස් දැන් මේ කකුලට දෙන්නේ මට දැන් බාධායි. ඉතින් මම කකුල දිගාරනවා. ඒකට චේතනාව මම දන්නවා. ඒ දිගාරනකොට නැවතිල්ලේ සතියේ නිස්සද්දව දිගහැරලා ආපහු අරමුණට එනවා. මේ අරමුණට ඇවිල්ලා බලනකොට අපිට අර කකුල දිගාරේ වෙලාවෙදී සතිය හැලහැප්පුණාට නැවත අරමුණට එන්න පුළුවන්. ආපහුම වැඩ නැතර කරගන්නලා වැඩි කරගෙන යන්න පුළුවන් නැත්නම් අරමුණත් එක්ක යන්න පුළුවන් කියලා වාර්තා කළොත් චන්දිසිකේ. සභාව මොකද කියන්නේ? යාට මේ කකුල දිගාරේ නිසා හානියක් වෙලා තියෙනවද නැද්ද? නෑ. ඊනම් මගේ ගන්නේ. හරියට ඉදිරියට කරන කරුණු ආයක වෙනම අනුපාරි භාගයක් දෙන්න ඕනේ මේ කර්ම කර්ම ඉදිරිපත් කරන්නේ කර්ම භාගයට ගිලදද ඒ ජීවිතේ තමයි මාදේ මේ අනිවාර්යයෙන් කිසි මහාන් ගන්න ඕන කමක් නැහැ ඉතින් ඉන්නේ අපි ව්‍යාකරණ ගැන කතා කරනවා ඉදිරිපත් කිරීම ගැන කතා කරනවා මිනිස්සුගේ හිත ගැන කතා කරනවා කියන්නේ දෙමළ කියන්නේ නැහැ විපරක් ඉතින් අවසානයේ ඊට වසලා ඒ නිසා මේ පරිසම්මාසි කියන්නේ හොඳට මේ කමඨා සූත්‍ර කරන වෙලාවට ඇවිල්ලා ඒ කරුණු තුනයි ඕන කරන්නේ අරමුණ මොකද්ද? තමයි මෙනෙහි කර හෝ වෙනස් කර හැටි කොහොමද? ඒකට හොඳ දෙයක් මොකද්ද? ඔය කර්ම තුන කියන්නේ මේ සංසාරේ ගත වෙන අපි එක්කෝ අරමුණ කියන්න දානවා. අරමුණ මොකද්ද මේ වේදනාව ගැන කතා මම මෙනෙහි කර හැකි හෝ වෙනස් කර දෙයක් නම් මම නැවතිලි සීයෙන් කපල දිගහැරෙද්දී වැටුණ දෙයක් කියන්නේ. ඉතින් මේ නාස්කේ නිචාට්ටේ තමන්ගේ අත්දැකීම නෑ. මේකට අපි මේකට කියන්නේ ෆෝබියා එකක් කියලා. මේක කියන්නේ හරි බයයි. අපේ භාෂාවේ තියෙන්නම එතෙන් එනකන් ආලවට්ටම තියෙනවා. හොඳ ලස්සන ලවුලෙට් ලස්සන කොලයක් අරගෙන මල්ලද කොලේ කාටේ තියෙනවා. මම හොදාගන්නේ කියන එක නෑ. අනිත් සේරට ඉතින් මම කියලාදක් කියන්නේ කාරණේ නෙමෙයි කියලා මේ දෙලින්ම කිව්වා මගේ කියලා කිව්ව බෑ. ඊට පස්සේ මගේ අවුරුදු සීරම මටවත් ඔය ගොල කෑක ඔක කියන්නේ නෑ අපිට තේ ඉතින් මම කොහෙද ඔබ කියලා දෙන්නේ බෑ මම අවුරුදු මම නිකන් වතුර එක්කලා මම යකට බටක් කරනවා. මේ ගොල කෑට කොහෙද කිව්වේ කියලා කරන්නේ. ගියම එකට බල්ලගෙන මම ඔබට අහන්නේ කියලා. නැති වෙලා අද මම මේ කෙල්ල කතා කරන්නේ අද මෙහෙ ඉන්නේ. එනිසා දෙවි කතා කරනවා කියන්නේ ඒ අති සම්පූර්ණ වචන රූපයක් තමයි ශිෂ්ඨාචාරය කියන්නේ කියන රෝන්දේ නොකිය වහිනව වටේ කරකෝ බුදුදහමේ අධිච්ච වචන බුද්ධ අමෝල වචන දිනා කෙලින්ම ගන්නවා එච්චර පුළුවන් නම් කව බැන්නම් කව බැන්න කඩ කරන්න දෙන්නේ නැහැ මට බෑ නලවන්න මට බෑ වහවනවා. ඒක මොකද මේ වැඩක් තියෙනවා. තමයි වැඩක් තියෙනවා. මේ එළියට ඉස්සරහට ඕල් හොරතල් කරගෙන ඉන්න ඉන්න ඉන්න. වැඩ තියෙනවා. පුළුවන් නම් කම්ම දෙන්න කල්. හරිම අමාරු. එතන තියෙන මේ මේ මේ සංවේදනය නිසා අපි මේ ශිෂ්ටගත කරන්න හදලා අපි මේ මහත්තු කරන්න හදලා කඩාවක් කියන්න ඕනේ කියන්නේ. අනවන වැඩ විලක් තියෙනවා. ධර්ම නැහැ. ආසෙන් ගෑනි කිව්වත් එකයි පිළිමෙට කිව්වත් එකයි නිවන් ලැබුව කාරිතුවත් එකයි නටබුව කාරිතුවත් මෙන්න මෙච්චරයි කියන්න තියෙන්නේ ඔබ ඥානෙ මොහොතට දැකම තේරුම් ගනි නැත්නම් කඩවඩම් කරලා ධ්‍යානෙට ප්‍රශ්න වල තේරෙයි ඒක ඊට නොයෙන හැටි මේ කමඨාන් සුද්ධ කරනකොට අවශ්‍ය කාරණා නොයෙන හැටි මට පුදුම thrill එකක් ඇති වෙනවා කියවගෙන යනකොට ගන්න මේ කාරණා නොදියන්නේ හිතලා නෙවෙයි නොදියන්නේ ලියෙන්නේ ලිය වෙනවනම් කමඨාන් සුද්ධ කරන්න ඕනේ ඒකයි මගේ පොයින්ට් එක. ඒක ලියන්න තරම් දක්ෂයි නම් ආයේ කවුරු කවුරුවත් අහන්න මොකද ඒක මේක තේරෙන්නේ. අපේ හෙල්ලුවට මොකුත් වෙලා නැහැ කියලා. ඒ නොදිය වීම සහ වෙන කෙනෙක් ප්‍රාර්ථනා කරන එක තමයි කෙලස් කියන්නේ. ඒ හොඳට ලකින්න. ඒක මම දන්නේ මේක වෙනස් කරලා තියෙන නැද්ද කියලා බලන්න. මම සුද්ධ කරන එක ගන්නෑ. අනේ තොරතුරු දෙන්න ගන්නවා නම් මේකට බුදුන් කියන්නේ අපදානයේ සම්පායති. චරිතෙන් සපෙල කියන්නේ. ඒක මහන්සියේ සිද්ධ කරලා තියෙන තමයි චරිතෙන් සපයලා කියන්නේ. අහනකොට හරියට වෙනස් කරා. එනකන් මොකද උනේ? අයෝ කියන්න පුළුවන් කරපු දැන කියන්න පුළුවන්. අනිද්දාස කියන්න අහන්න ඉස්සෙල්ලා කියන්න පුළුවන් නම් ඒකට කියනවා කියන්නේ. එච්චරයි ඒක වෙන දෙයක් නෑ මේ තියෙන දේම ඉදිරියට කලිට මේකයි කියලා දන්නවනේ. දැන් මේ තියෙන දෙයක් මම නිකන් අතකට. ඉදිරියට කළා නෑ. හිතන අනිත් කරන අභිඥා දේම කියයි. වෙන්නේ නැහැ. ඒ සායම් බාට තීන්දුව තීන්දුව කරලා අපි යනවා ඊළඟට. ගරු ස්වාමීන් වහන්සේ මගේ භාවනාව ආනාපාන සති භාවනාවයි. එම මම භාවනාවට ආධුනිකයෙකි. ඒත් මට දැන් සමත භාවනාවේ සිට බොහෝ වෙනා කිසිම අපහසුතාවයකින් තොරව පවත්වා ගත හැකිය. දැන් මම මේ සමත භාවනාව විපස්සනා භාවනාවට පත් කරගන්නේ කෙසේදයි වහන්සේගෙන් බොහෝ යටහත් පහත් අසා සිටිවි. ඔබ වහන්සේට බොහෝ පින්වත් වේවා. නිදුක් නිරෝගී සිරසට. ඒක ඉතින් මම දැක්කා කියන්නේ දුක්ඛ මේ සමුප්පාදන කියලා අත්විඳින්නේ කරන්නේ මොකද්ද මේ අදහස් කරන්නේ කියන එක දන්නේ නැතුව කැමති ඉලිවත් කරන මේ ලිමේ පසුපත් තැනදී මේ හඳුල්ලා දෙන්න හදන මට ඔබ විලාසය සමතේ ඉන්න පුළුවන් කියන එක අදහස් කරන්නේ මොකද්ද කියලා ඊට පස්සේ විපස්සනා කියන එක අදහස් කරන මොකද්ද කියලා අන්න එහෙමනම් අපිට සභාවෙන් අදහස් ඉස්සරහට කොළ මඩක් කොළ සම්බන්ධ. එහෙම නැත්නම් මේ මේ දැන්නති හිතාගන්න බැරි දෙයක් ඉදිරිපත් කරලා පස්සේ අර්ථය නිර්වචනය කරන්න නැතුව වචනේ විලෝ ගන්න බෑ. තීරසයි ඕනේ නම් මේ කාරණාව තුව ඉතිරියට ලියන්න නැත්නම් මේ වෙලාවේ සභාවට අදහස් ඉදිරිපත් කිරීම කියන ක්‍රම දෙකකින් මේ ප්‍රශ්නේ ඉදිරියට කරන්න බලන්න නැත්නම් මේ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරන විට හා පරයන්ක භාවනාවේදී මගේ හිත හොඳින් එකඟතාවයටපත් වූ පසුව හිස් අවකාශයේ සිටින විට මගේ හිතට පුංචි පුංචි සිතිවිලි මතුවී නැති වී යනවා. උදාහරණයක් හැටියට ඔබ වහන්සේගේ දේශනාවට අදාළ සමහර දේවල් මතක් වී ඒ සැනින්ම නැති වී යනවා. සමහර විට ඒ ඔස්සේ මට හිනාවකුත් යනවා. එවැනි සිතිවිලි ඇවිත් යනවා. ඒ සාමාන්‍යද නැත්නම් කෙලෙස්ද යයි කාරණිකව දැනගන්නට කැමැත්තේ මේ වහන්සේට තේරුවන් සරණයි. ඔව් මේක ඇත්තටම ඒ වගේ මේ අවස්ථාවේදී තාම ස්ථාවර වෙලා නැහැ. මේක ටික කාලයක් යන්න හරින්න ඕනේ මේ එන අතරමැද කියන කල්පනා තමයි අධ්‍යක්ෂින් පිළිබඳව දේශනාවත් එක්ක සම කරලා ඒක ණය විපස්සනා ක්‍රමයට දිරව ගන්න වැඩ පිළිවෙලක් මේ යන්නේ. එහෙනම් තමයි සතිය කඩන වැඩ පිළිවෙලද කියලා හිතන්න අමාරුයි. ඒක උදාහරණයක් වශයෙන් කියනවා නම් දෙනක් එළ දෙනක් දවල් කිසි කාලා එයා මන්දහන වෙලාවට ගොම්මන් වෙලාවට läගලා අර කාපු දේ වමාරා කරනවා කරනවා. ඒකේ වමාරා කරන වෙලාවේදී කන්නේ නැහැ. හැබැයි කෑව පමණින් දිරවන්නේ නැහැ. කාලා වමාරා කෑමක් සිදු වෙනවා. ඒ වමාරා කෑමට කියනවා විනාය විපස්සනාව. එහෙම නැත්නම් අන්වය ඥාන. එහෙම නැත්නම් ආකාර පරිවිතක් කියලා. ඉතින් මේක ප්‍රත්‍යක්ෂයක් අනුව යන දෙයක් නම් සුබදායි. ප්‍රත්‍යක්ෂයෙන් නැතු හිතුණා හිතුමනාවක් දිගේ යනවනම් නාස්තිකයි. කාලේ නාස්තිකයි. ඉතින් හිතන්න අමාරුයි. මගේ මේ එන හදිසි කල්පනා මේ වගේ දේවල් අත්දැකීමක් මම ග්‍රහණය කරගන්න. අත්දැකීමක් සාක්ෂාත් කරගන්න. අත්දැකීමක් දිරව ගන්න ගන්න දෙයක් නම් ඒකට අනුකම්පා කරන්න. ඔය අත්දැකීම අත්දැකීම වලින් අපිට ගන්න බෑ. ඒක වමාට කන්න ඕනේ. බුදු කෙනෙක් ඕනේ මැඩික විස්තර කරලා. නමුත් මේක නිකන් හිතපු දෙයක් මට හිතව හිතන්න පටන් අරගත්තොත් පරිණිතක්ක පිළිබඳව හීන පිළිබඳව අදහස් තමයි රුචි අර්ථකම් හීන ලෝකෙන් එහෙමනම් අර කාලේ නාස්තියක් කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී කියන්න අමාරුයි. ටිකක් කර්මික යන්න ඕනේ මේ එන පරිවිතක්ක ආරින් එන මේ හිතවිලි තමයි අධ්‍යක්ෂක තහවුරු කරනවා කියන එක තමයි හොඳයි. එන්නතෝනේ අත්දකු නැති මවාගත්ත හීන ලෝකයක් පිළිබඳ කල්පනා කරනවා නරකයි කියලා කියන්නේ. අතිපූජනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවේ නිමිති නැති අවස්ථාව විකින් රැක සනිමිත්ත දක්වා පැමිණ පැමිණි යෝගාවචරයේකි. මේ එන පාරේ සිදු සිදුවීම් හේතු කොටගෙන සහ මම දියවි යනවා දැකීමේ මගේ ජීවිතයේ ප්‍රථම වතාවට මමෙක් නැති බව හැඟුණි. ඉන්පසු මට නිතර දෙවෙනි හැඟෙන්නේ මෙය ඒකකයක් නොව පද්ධති රාශියක් එකතු වී වැඩ කරන යන්ත්‍රයක් හැටියටයි. භාවනාවෙන් තොරව ඉන්නා විටත් දරුවන් මහත්තයා අනිකුත් අය දැක්කම එලෙසම සිටේ. ප්‍රශ්න 1. ගෞරවණීය ස්වාමින් වහන්සේ මෙයද සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම නැතිවීම. 2. සීලබ්බත පරමාස වෙන කුමක්ද? එයත් මේ தത്വයට එන විට නැති වෙලාද? ඔබ වහන්සේට නිරෝගී සැප ප්‍රාර්ථනා කරමි. මේ නෝන කෙනෙක් කියන බව නම් පැහැදිලි. <laughs> ඒ තරම්ම වැඩ විදර්ශනා මේ මේ වගේ වෙලා තියෙනවා නම් හක්කායිත් නැතිලා නම් සීලගත පරාම විශේෂණ පස්මාන්න දෙයක් නැහැ. තම ප්‍රශ්න අහනවා කියලා කියන්නේ භාවනා නිසා මොකද්ද අලුත් අත්දැකීමක් ඇවිල්ලා තියෙනවා. ඒක සම්පූර්ණ ගෙට ඇවිල්ලා නැහැ දැන් මිදුලට ඇවිල්ලා තියෙන්නේ. තව ගෙට එන ගමන්. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මේක දිගට දිගට ගෙන යන්න තරම්දී අම්මා ආජීවයෙන් අනුග්‍රහ කරනවා නම් නැත්නම් මේක තව තවත් වඩා වර්ධනය වෙන්නේ බෝ වෙන්න හුරු වෙන්න සුහද වෙන්න එහෙමනම් මෙයාගේ ටේ ඉතින් දොර හරලා දානකොට මේ මේ වෙලාවට පොලිසිය කතා කරනවා නේද කියලා මේ පාරව යාගෙන ඉන කෙනෙක් නම් තමයි අඩුවන්නේ අහකට මොකට දාන්නේ මේ අසවලා ඒක විතර තියන්නේ ආව පොඩ්ඩක් හිතුවා මේ ඉන කෙනාට එන්න දෙන්න අපේ දෙන ආරාධනාව තමයි අපේ සෝදත්තේ තමයි සම්මා ආජීවය. තමන් ගත කරන ජීවිතේ දවසින් දවස අනු සූරාකන්නේ නැති අරමුණ සමානි කරන්නේ නැති පරිසරයට කරදර කරන්න පුළුවන් තරම් 100ක් නම් නැති කරන්න බෑ. අනේ ඒ විදිහට හැඩ ගැහෙනකොට මේ ගතිය වැඩි වෙනවා. එතකොට නම් කියදැයි ඉදිරියට යන්න හදනවා. මේ තාම ස්ථිරතාවයකට ඇවිල්ලා නැහැ. හැබැයි මේ ඉන්න ලකුණු පේනවා. ඊට නැගින් ඉස්සලා ඉර අරුණ නැගලා. ඒත් ඒකට අනුයාතව කටයුතු කරන්න ඒක තමයි සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම ධර්ම වාචා සම්මාකමත ධර්ම ආජීව කියන තුන යොදවන්න මේ දේ නැවත නැවත වෙන විදියට. එතකොට මේක ගෙට ගෙවදිලා බුද්ධිය සිද්ධ වෙනවා. තාම බුද්ධිය සිද්ධ වෙලා නැහැ. සීලගත පරමාස කියන්නේ මේ අදහස ගෙටක විදියෙන් පිස කල යුත්තේ මිස මේ අනවශ්‍ය සෝබන මේ වැඩේට ඕන. එනිසා අපිට සතිය වැඩි කරන්න, නියතකින් වැඩි කිරීමට අවශ්‍ය යම් හික්මීමක් තියෙනවා නම් එච්චරයි ඕනි කරන්නේ. මේන තුමි ලෝකයක් ගන්න ඔක්කොම අවශ්‍ය කරන්නේ. ප්‍රයෝජනෙ සලකලා තමයි හික්මෙන්න ඕන කොතනද කියන එක. වැඩ කරන කෙනා තමයි දන්නේ. එහෙම නැතුව මේ නොකෙන්න වෙදකම කොඳුත්තර කාලා 7යි 7යි ඉල්ලනවා වගේ 100 100ක්ම සිල්වත් වෙන්න ඕන මේක වෙන්න ඕන කියලා කියනවනම් ඒ කවදාවත් සිල්වත් වෙන්නේ නැති කෙනෙක් කියන කතාව. භාවනාවෙන් කරන්න මෙන්න මේ මේ ටික හිතෙන්න ඕනේ. ඒකේ විතර සීලය කියලා කියන්නේ. විතර සීලබ්බත පරමාස. ඒක නිසා තමයි දෙයෙන් පටන් ගන්න ප්‍රයෝජනේ සලකලා කල යුතු කය වචන හිත හික්මන ප්‍රදේශය. ඒකට කියනවා සීලය. හික්මීම කියලා. ඉතින් ඒ පිටානවත් ඉන්නේ. සෝබනේ මිත්‍ය කරගෙන ආවත් ඒක තේරුම් ගත පස්සේ අනවශ්‍ය දේ සීලගත පරාමාස කියනවා නිකන් බදාගත්ත දේ අනවශ්‍ය දේවල්. ඒ නිසා දැන් ඉන්නවා මේ කියන කෙනා වඩා මේ ප්‍රයෝජනේ සලකලා ආර්ය පරිශ්‍රණය කරලා කොහොමද මගේ වචනේ වෙන්න ඕන කොහොමද මගේ ක්‍රියාව වෙන්න ඕන කොහොමද මගේ ආජීව වෙන්න ඕන කියන එකට ඒ තොරතුරු ගුණයක් යමුදෝගේ සාහිත්‍ය හැබැයි ඇලර්ට් දොරට මේකට සංවේදී වෙන්නේ එතකොට ගමන ඉක්මන් කරන්න පුළුවන් කියලා කියන්නේ සම්මාසික ප්‍රශ්න දෙකක් ආරස්ථාන මාර්ගය ඉස්සරහට යුක්ති සම්පූර්ණ කියන්නේ සම්සන්දන ඇත්තටම සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරි ගියානම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආදී මම කරන්න ඕනේ. මෙතෙක් කරගෙන ආපු ටික රිෆයින් කරන්න ඕනේ. මලක තිබුණ යම් ප්‍රමාණයකට වචනයට ඉක්මීමක් නැත්නම් මෙතෙන්ට එන්න බෑ. ඒත් ඒක දැම්මදී ආයෙ පිටතද කරන්න. ඒ නිසා සම්මා කම්මන්ත මම කරන දේ ප්‍රයෝජනෙ සලකලා කරනවා. නිකම් මේ මාව විශ්ී කරගන්න වැඩ කරනවා නෙමෙයි. ආජීවය පුළුවන් තරම් අනුසුරකයක් නෑ. අනුන්ට කරදර කිරීමක් නෑ. අර උපන්නාට මේ ලෝක යන අවිසංස්කාරේ බඩ වීත රැක ගන්න කරන අවිසංස්කාර. බොරු සෝබන නැහැ. එනකම් බොරු සුකුමගෝගී නැහැ. තියෙනවනම් අඩු කරමු. තියෙනවනම් මේක අර පිළිමසම් කරනවා. මේක කරනකොට කරනකොට තේරෙන්න ඕනේ භාවනා දියුනේ වෙනවා කියලා. සමාජ සම්බන්ධයෙන් දියුනේ වෙනවා කියලා. මේ අනුන්ට පෙන්වන්න කරනවා නෙවෙයි. ඒක මේකෙන් එනකන් ටික මදි නිසායි. සම්මා දිට්ඨි සම්මා දක්ක පැහැදුනට පස්සේ ආයෙ නැවත සලකා බලන්න කියන සම්මා වාචා ඔබ කතා කරන වචන පොළොදින වචනෙකට කතා කරන්නේ කොච්චර සම්ප්‍රදායව කතා කරන්නේ එතන සම්මා කම්මන්ත සම්මා ආජීව එතන ෆයින් ටියුනින් වගේ අත්දැකීම් දැන් මේකට අහුවෙලා තියෙන දේ නෙවෙයි ෆයින් ටියුනින් බටන් එක තියෙනවා ටියුනින් කන්ඩෙන්සර් එක නෙවෙයි ෆයින් ටියුනින් ඒකෙදී කොටම හරියටම FM වලට ඒක ඉන්නේ ඒක ෂෝට් වේව් විදියට ඒක වර්ණ කට් ටයිප් කරලා ෆයින් ටියුනින් කරන්නේ මේ ෆයින් ටියුනින් මෙහාටම එකක් අල්ලපු දෙයක් කරට තේරෙන්නේ නැහැ බුදුහාමර තේරෙන්නේ නැහැ. මේ ඉන්න ඔක්කොගෙම එතන දුර්වලකම තියෙනවා. ඔයගොල්ලෝ භාවනාට ගන්න ප්‍රයත්න කොච්චර තිබුණා. ඔයගොල්ලෝ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුනෙන් බොළඳයි. ඒක තමයි. කිසිම තේරුමක් නැහැ. ඒකම කරන්නම් වාලේ මේක් මයිසෙල්ෆ් බිසි. ඒක ඕනේ ව්‍යායාම වලට ඕනේ. නමුත් ඒක දැනගෙන කරන්නේ. ඒක ආජීවයේ කියලා කිසිම දවසක පුළුවන් නම් තව කෙනෙක්ගේ සයිකොලොජි එකට අත තියන්න එපා. ඔගේ දරුවා කියලා, ඔගේ තාත්තා කියලා, මගේ අම්මා කිව්නේ. එයත් individual full fledge sovereign individual කියලා. ඇවිල්ලා ඇහුවේ නැත්තම් උදව්වක්. කඩාක හිතා බලා කරන්නේ නැහැ. ඒකෙන් තමයි විදාරණ කනවයි කියලා කියන්නේ අද්දගෙන නානවයි කියන්නේ පරික්කු. ඒ ඇති වල අක්ෂේම දුරුලයි. මුදියා බලාගෙන මම කියන්නේ. මුදින් බලාගෙන කියන්නේ සමාජ යුතුයකම ඉෂ්ට කරන්නයි ආය චාරිත්‍ර නිම කරන්න ගිහිල්ලා උන් මේ ගන්න ප්‍රයත්නය මෙච්චර ලස්සන හදාගන්න ටික ආය හොදවද මඩිලා ඒ දිනුවක් නැහැ කියලා මම කියන්නේ දිනුවක් තියෙනවා හරි සොලෝ එකේ යන්නේ මේ මොකද මේ යුතුයකම මේ මේ සමාජ ධර්ම වලට බැඳිලා අයියෝ එදවන් වෛරෝ බරභාගේ බරභාගේ කියලා මට ගැල් කවි කියන්නේ අපි නැති අතිගරු ස්වාමීන් වහන්සේ මම යන හැඟීම ඉතා අඩුය මරණයේදී මේ සියල්ල දමා යන නිසා වස්තු තණ්හාව ඉතා අඩුය ඉහි දූ දරුවන්ට ඉතා හොඳින් සලකන දූ දරුවන් ඉතා හොඳින් සලකන බැවින් එයාට කෙලෙහි ගුණ සැලකීම ලෙස වැඩි වැඩියෙන් එයාට ලබා දෙන අදහස ඇත ගියදොර ගියදොර හොඳින් දියුණු කරන්නේද ඒ නිසාම. දාන සීල භාවනා කෙරෙහි නිසිලස යෙදෙමින් දරුවන් කෙරෙහි මෙසේ මාගේ හැඟීමෙන් කටයුතු කිරීමේ වරදක් ඇතිද? කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිරෝගී දීර්ඝාෂය පතමි. අවපක්ෂයේ කියනවනම් ගෙවෙන පක්ෂයේ කියනවනම් හොඳයි. අද නොගෙන පක්ෂේ බහිණ පක්ෂේ කියලා වැඩක් කියවන නිදර්ශන පුරපක්ෂේ නෙදී පසලසකින් පස්සේ හොඳ ගෙවි ගෙවි යනවා. ඒ තහඬ තියෙනවා. ඒ ගෙවෙන පැත්තේ තියෙනවා නම් හොඳයි. දරුවන් කෙවි කැමැත්ත ඔක්කොම. ඉතින් කොයි දෙයකට ගෙවෙන පැත්ත වාසනාවන්තයි. වැඩෙන පැත්තක තියෙනවා නම් කක්කා. කතා කරන්නේ කොයි දේ හරි වැඩෙනවා නම් දුක තමයි. වැඩෙන තරමක් වැඩෙන දුක. ගෙවෙන තරමක් ගෙවෙන දුක. ඒ නිසා තියෙන හරියක් තියෙන දුක කියලා හිතාගන්න. ගෙවෙන මගේ දරුවන් කෙවි කැමැත්ත තිබුණා. මම දැනුත් යුතුයකම් කරනවා ප්‍රෝජෙන සලකලා කරනවා. ඒකත් දැන් මගෙන් ගෙවිමින් යනවා කියලා හිතනවා ඒක ජයසිරි මස්සා. දුකේ මේ දරුවන්ට කරලා කිසි දෝෂයක් නැහැ. ගෙවන් වෙන පැත්තේ තියෙනවා. මට එකක් කියත හැකි වෙන කිනොර තරහ වෙනවා. ඒ දරුවා හරියම නැමෙති මැරෙනවා නේද? හිටියම මල වාදයක් කරන්නේ ගන්නවා. අර දෙන්න බැලලා සන්තෝෂෙට ගෙදර ගෙනියන් මෙන්න අම්මා එනවා උදව්වට. උදව්ව කියන්නේ පණයන් මම මෙන්න මේ ගියක් හදාගත්තේ අපිට ලහකට උතර ඉන්න. අම්ම වෙන්න ගෙවල් නිවාස කරන්න හදනවා, ඔබලට ආවන්න හදනවා, නාකියෝ මැරෙන්නෙත් නැහැ, දහකම ඉන්නෙත් නැහැ. ඒ නිසා දරුවන් කරන්නේ ලොකුම ලොකු සේවය තමයි අනේ කටුව අපල පැත්තකට යනවා. දරුවන්ට කියන්න බෑ මම මේ දරුවෝ වෙනුවෙන් කතා කරන්නේ. අය දෙකක් නෑ උන්ට කොහොම කියන්නද මේ මම දාත්තා නැගිටින් සස්සේ දෙකක් දෙනවා හරි සලකලා දෙනවා කියලා දුන්නට නොදකින් කියන එක තමයි යටින් තියෙන්නේ. ඒක කරුණාකර mind your business be mindful. ඔගොල්ලෝ පටව ගන්න මම හිතපහම අරක දේශී මේක දේශී කිය පටවගෙන ඉතින් ඉතින් රින්ගදන කායික මේ දීගිය කායනේ දෙයක් නෑ දරුවෝ නිසා නෑ දරුවෝ නෙවෙයි දරුවන් දරුවෝ නිසා අනේ මරනවා නම් ලාභයි භාවනා කරන කෙනෙක් නම් මැරෙන්න ඕනේ නෑ අර තේරෙන්නේ නැහැ උඹලා ඕන කරන්නේ මට මේ සිව්පසේට නේ ඉවර වෙන්න බාද සේනාසෙන් කියන්නේ දුක මොකක්ද ලෙච්චමකෝ. කඳ ටිකනේ, අඳින ටිකනේ, විතර ඉන්න ටිකනේ, මේ ටිකනේ මේ මොකක්ද ලොකුම ප්‍රශ්නේ නැහැ. ඒතර දරුවන්ට ලොකුම ලොකු සම්පතියක්. ඉතින් උගෝදනකේ තරන්නේ නෑ නේ අපි නතුව මේ බබලකට කක්ක වෙන්නේවත් නෑ කියන්නේවත් නෑ අපි ඉන්න ඕනේ කියලා මිස්සු ඔය එකක්වත් එන්නේ නා කියෝනේ නෑ නා කිච්චෝනේ ඒවත් එක්කම තියෙන නිසා mind your business be mindful කෙලින්ම දරුවන් කතා කරන්න අපිට මට පුළුවන් නම් උදේට ඉන්දියා ප්‍රදේශෙ වර්ධිතේ කුයි දීපයිචා. හරි ලේසි වෙයි. ජීවිතය යෝගී වෙස්ට් එකේ බලන්නේ ඉන්සු හදාගෙන තියෙන්නේ. මොනම හේතුවක් නිසාද දෙනෝපන්නේ ගියාට පස්සේ කීකුරුලෝ මේ ගෙදරින් එළියට දරුවෝ ගියාට පස්සේ පලාවට දෙන්න දෙන්නේ. දුරට වැඩන්ට ලොකු මංගල්‍යයක් ගන්න. දුරට වැටුණනේ ආයක කොරුණා නෑ ගෙදර ඉන්න අපේ මිනිමේ මරුණ තුම හදක් මානස දාන දෙල ප්‍රමන්නක් කරන මරුණ මරුණ මේක වතාරින්නේ ඊට පස්සේ තුන් මාස දාන දෙනවා හත් අවුරුද්දේ දාන දෙනවා අට අවුරුද්දේ ගියේ කාට යන්න දෙන්නේ ඒක ටිකක් විරුද්ධ ඇති මම හිතන්නේ මාලාට ආගමන පැත්තෙන් සංස්කෘතිය පැත්තෙන් හරි වෙනම මේ දෙපැත්තම දකින්නේ දෙකත්ම දැක්කට පස්සේ මුදුවට තේරෙනවා අපි විශ්ින් අනුන් අපිට මම නැතු බෑ කියලා අනුන්ට හදවලා ඒක තුල තමයි මේක කියන්නේ වෙස්ටර්න් ඉන්ට්‍රස්ට් කියලා. ඕක තමයි ජීවත් වෙන්නේ. ඒක අවශ්‍ය නැහැ. ගස් කොළන් දිහා බලන්න, ටෙන්ෂන් තියා බලන්න. ඒව එකඩොක්ක් මේ ටෙන්ෂන් කියන වචනේ නැහැනේ. ගිල් කියන වචනේ බලාතක නැහැ. ආතතිය කියන වචනේ කිසිම තිරසක් වොකැබියුලරි එක බලාතක නැහැ. මොකද ඒකට යොදපන් ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ. අපි එහෙම නෑ අවුලේ පටලගෙන මොකද ජීවිතේ වරන ඔක්කොම පැත්තට හම් වෙලා ඒත් ෆ්‍රස්ට්‍රේටඩ් ඒත් ටෙන්ෂන් ඒ මොකද හේතුව මේ අනෝ මේ මම කියන එකෙන් එහා පැත්තේ තියෙන අපි කියන එකට කියන බන්ධනේ මම කියන එකවත් කතා කරන්න බැරි මින්දදී එහෙම කියනවා අපි කියන එක අල්ලනවා ඒක එක්ක එක පුදුලික දෝෂයක් මේ මානසික මනස මනසෙහි ඒක තීරුම් ගන්න දීචි අනුකෙට දිහා බලලා අහුවේ නැහැ ඊට පස්සේ තමයි Taman දිහාට ඒක කොහොමද කියන්නේ? ඉන්ට්‍රොස්පෙක්ට් කරලා බලන ක්‍රමය තමයි විපස්සනා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මම ලෝකයේ එකම රහතුන් වහන්සේ වෙමි උපකා ආජීවිකයට කියා ඇත. අන්‍ය ආගමිකයෙකුට එය මානාධික බවක් පෙන්වුම් කෙරේ. මෙය පහදා දෙන්න. ඔය ඥානාධිකයා ධර්මවන රහත් බව කියන ලෝකයේ අනිමුත් පුද්ගලෙක් ඉන්න පුළුවන් කියන එක ලෝකයේ මිනිස්සු අඥාතම කරන්නේ. මොකද බුදුදහමේ පහළ වෙනකොට විමුක්තිය කියන එක තිබුණේ නැහැ මානවයාට. ඒ මනසට කොහොමද තේරුම රහත්ුණා කියලා කිව්වට කහපාට නෙමෙයි පාට කියලා. මොකද රහත් කියන එක දන්නේ නැහැ නේ බුදුහාම කිව්වෙත් නැහැ. ඒක අනන්ත ජීවිතය. ඒ ලෝකේ දිනාගන්න තියෙන හැම දෙයක්ම මන්දිරකට කෙනෙක්. හැම කෙනෙක්ම මේ අනුන්දි ගන්න වෙනදන්නේ. ජනසේ රහත් කියනවානේ රහත් කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ නැහැ කටක්. ඒකේ භාග්‍යම මේ සපාරි බාච ධර්ම කුල කිවිච්ච එකක් නෙමෙයි. ඒක නිසා මාන්නයක් ඇති වෙන්න පුළුවන්. එයා රහත්කම කියන කුසස් දෙයක් විතර සලකනවා. එයා රහත්කම පහත් විදිහට සලකනවා පහත් කියලා සලකනවා. ඒ නිසා මේ භාෂාවේ ඇතිලා තියෙන ව්‍යාකරණ ප්‍රශ්නයක් කොතන තියෙන්නේ? ඒ සංනිවේදනය කරන එකයි වචනයි කියන්නේ සම්පූර්ණ දෙයක්. ඔය දෙක වෙන් කරන්න මේ භාෂාවේ තියෙන දුර්වලකම විපස්සනාවේ උද්‍යප්පේ ඥානෙ එහා පැත්තට යනවා. ඊට පස්සේ තේරෙනවා එකම වචනයකට ස්ථිර තේරුමක් නැහැ. ඒකට බුද්ධ ඥානයේ නිරුක්ති පද සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. එක එක රචනකට එක එක වචන වල අර්ථ වෙනස්. ඒක නිසා ඔය අද තියෙන ආගම් අතර වෙනස්කම්, හඳුන්ගේ නායකයන් අතර වෙනස්කම්, ඉටිනොලොජිකලි නැත්නම් මේ භාෂාව හොයලා කියනවා. මේ එකම නායකයෙක් ඉඳලා තියෙන මේ එක එකන එක එක දේශන විදිහේ ලියලා ආගමික නායකවරු නම් කරලා තියෙනවා, දේශනා නම් කරලා තියෙනවා, පළාත් නම් කරලා තියෙනවා. නමුත් කීවිලා තියෙන එකමයි කියලා කියනවා. මේ භාෂාව විවිධ යන හැටියට වෙන දෙයක් නැසක මොකක්වත් නිගිටි කියලා. ඒ සමේ වචන අල්ලගෙන තියෙන ඔය පටලවිල පටලවිල බෞද්ධයන් විතරයි. වෙන වෙන විනාමක කෙනෙක් ධර්මපත කියනවා පටලවිල පැටලෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සු ඔය වචන දන්නේ. ඒ කියන්නේ මේ සම්ප්‍රදාන කුල වචන වලින් ඇටේච් ප්‍රශ්න. එච්චරයි සම්මත. ඔව් අපේ හැටියට මේක අමාරක් අත්දේ. ඔව් ඒක නිසා අපි මෙතනදලා පැය භාගයයි කියන්නේ සක්මන් කරන්නේ. ඊට පස්සේ 11 ඉඳලා 10 ඉඳලා 11 දක්වා අපි යනවා මේ හරියට එකට ඉස්සම යෝජනා කරන අපි 10 10 විතර එකක් සම්බන්ධ වෙලා ගමු. පැය විනාඩි 50ක් කරගනිමු. පරියන්කේ සඳහා සම්බන්ධ වෙච්ච ජීවිතනාරම් දේවාචාරණයි.